සාගර ජලය මදි හිමිගුණ ලියන්නට අහසේ තාරුකාමදි ගුණ ගනින්නට පොළොවේ වැලිවලින් බෑ ගුණ මනින්නට හොඳටත් ඉරටවත් නෑ ගුණ කියන්නට දෙසකට බැරිය අපාමන ගුණ බෙදන්නට හඬකට බැරිය නිම නැති ගුණ ගයන්නට පසතුරු නදටවත් බෑ ගුණ වයන්නට දෙසවන මදිය හිමි වරුණය අසන්නට සාගර ජලය මදි හිමි ගුණ ලියන්නට අහසේ තාරුකා මදි ගුණ ගනින්න පනින්නට හඳටත් ඉරටවත් බෑ ගුණ කියන්නට දෙකට බැරිය හිමි සිරිපද දුවන්නට පින්නට බැරිය හිමි සිරිපද දෙමන්නට මිනිසත් භවයලත් මට බැරි ලබන්නට මලකල පින කවර ඔබ ළඟ මියෙන්නට මිනිසත් භවය ලත් මට බැරි ලබන්නට මලකල පින කවර ඔබ ළඟ මියෙන්නට මිනිසත් භවයලත් මට බැරි ලබන්නට මලකල පින කවර ඔබ ළඟ නියන්නට